ශ්‍රද්ධා සම්පන්න කෙනෙක්නි අප ඊයේ මාසික පාස්කලේ අනුස්ථාන ප්‍රශ්නාව අදලාසන දේශනාව සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් සම්මස්තන කරන්නේ අපි ඉල්ලා සිටියා. එනන්ට අද දුක්ඛානුපස්සනාව වල කියන ප්‍රශ්නාවක් වෙනටයි අදහස් කරන්නේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පිළිගැනීම අවබෝධයක් නැතුව කිසියකට නිවන් යන බෑ ඉලක්කනේ තමා සත්‍යයක් වශයෙන් අවබෝධ කරගන්න ඕන. අනේසානේ දුක්ඛානුපස්සනාව සැපයෙන් ප්‍රගුණ කර සුදීවිස්සම්. අනිත්‍යානුපස්සනාවට දේශනා කොට වදාළ ගාථාවලියෙන් දුක්ඛානුපස්සනාවට ගාථාවක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සබ්බේ සංඛාරා විස්සතේ දාඨඥාන පස්සතේ අප නින්දෙන්ද තේජස්සේ දේශනා දෝෂිතා කියලා. ඒ ගාථාව දේශනා කළතර අනිත්‍යානුපස්නා විස්තර කරන එක ඒ කියන ලද ගාථාව ගාථාවේ ගාථාව කියන්නේ හේතුව කර්ම වෙනම කාරණාවක් ඒකට වෙන්නේ. ඒ නිදානයම හේතුක වෙනවා. මේ ගාථාව දේශනා කළේ සාසනෝද්ද සාසනයේදී පැවිදි වෙලා සිටපු දෙක්ඛන් මහත්මයා පන්සලකට දුක්ඛය අලලා දුක්ඛානුපස්සනාව වඩ වඩා භාවනා කරපු වික්ෂෝ පිළිසරේ. එදා ඒ පිළිසර රහත් වීම ප්‍රෝමාහ ඵලයක් සාක්ෂියක් දෙනවද නැතුවත් අපේ බුද්ධ ශාසනයේ පැවිදි වූාට පසු බුද්ධ ඥාන මහන්සේ විසින් ඕන් විසින් අපිට ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේදී ප්‍රගුණ කර ඇති දුක්ඛානුපස්සනාවම මතපර දෙන මේ ගාථාව ප්‍රකාශ කරවදාන ඒ ගාථාව විස්තර කර අවසන් වෙනකොට මේ සංසිඳන මහත් ඵලයෙන් සමාමන් වෙන ලක්ෂණ. සබ්බේ සංඛාරා දුක්ඛා කීලබහ පඤ්ඤාය පස්සතේ අක්ෂිනින්ද තේදේ සමාවෝල් සත්‍ය. මේ සියලුම සංස්කාර ධර්ම දුක්ඛයි යම් එකට විදර්ශනා ප්‍රඥාවෙන් අත්දකින විට එවිට මේ දුකේ කරකිරීමක් ඇති වෙනම සංස්කාර දුකේ කරකිරීමක් ඒකම නිවන් මාර්ගයේ යනවා කියන කලිතාකාරී අදහස සංස්කාර කියන වචනේ විවිධ අර්ථ තිබෙනවා විවිධ තැන්වල ඒ වචනේ යෙදෙන ආකාරයට අනුව ඒ අර්ථය විස්තර කරන්න ඕන. මෙතන සම්බ්බේ සංඛාරා කියන එකෙන් අදහස් කරන්නේ හේතුන් හටගන්නා ලද සියලුම දේවල් කියන එක. මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම හේතුන් හටගත් දේවල් නිසා මේ ලෝකයේ තියෙන සියලුම ධර්ම දුකක් වශයෙන් අපි දකින්නට ඕනේ විදර්ශනා ඥානයෙන් සමාපස්සිතකින්. එතකොට මේ ලෝකයේ තියෙන සංස්කාර ධර්මයන් සමාත අය සමාගේ පංචස්කන්ධයට සංස්කාර ධර්ම ආධ්‍යාත්මික වශයෙන් ඉන්නකොට ඒ පරිභාය ලෝක සංස්කාර ධර්ම ඔක්කොම බාහිර සංස්කාර වශයෙන් අපිට ගණන් ගන්නන්න පුළුවන්. මේ බාහිර සංස්කාර ලෝකයේ තුලින් අපට දුකක් ඇතිවන්නේ කොහොමද කියන එක තේරුම් ගත්තොත් ඇත්ත වශයෙන්ම බාහිර සංස්කාර වලින් ඇතිවිය හැකි දුක බොහෝ දුරට අපට අඩු කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. බාහිර සංස්කාර කියන එකට පණ ඇති පණ ඇති සියලුම දේවල් නැතිලත් වෙනවා. මේ පණ ඇතිව අදී හෝ නැත්නම් පණ තියෙන පණ නැති ඕනෑම වස්තුවක් හෝ ඕනෑම කෙනෙක් තුළින් අපට දුකක් අත්පත් වන්නේ බොහෝ විට සෑම විටමනේ බොහෝ විට අපි මේ වස්තුවේ මේ පුද්ගලයා කෙරෙහි බැඳීමක් ඇති කරගෙන උපාදානයක් ඇති කරගෙන පමණයි. ඒ බැඳීමක් හෝ උපාදානයක් ඇති කරගෙන නොසිතන වස්තුවක් වලින් හෝ එවැනි පුද්ගලයෙකු තුළින් හෝ දුකක් ඇතිවන්නේ නැහැ. සබ්බේ සංඛාරා දුක්ඛ කියන වචනේ හැටියට ඒ බාහිර සංස්කාර වලින් දුකක් ඇතිවන්නේ අපගේම නොදැක්කම නිසා අපගේ සිත තුළ තියෙන මේ උපාදාන හේවත් දැඩි කොට අල්ලා ගැනීම නිසා දැන් උදාහරණයකට අපි ප්‍රකාශ කළොත් දැන් මෙතන නැසී මත මේක පිටකොට එක තියෙනවා ඒ ප්‍රයත කාර්යයට හිතා ගන්නට පුළුවන් මේක මගේ මේක මගේ මේක මගේ කියලා. ඒ අය ඒ හැමෝම තියෙන නිසා ඒ අයිති සුද්ධලයට ඒකේ ඒකතෙන් දුකක් ඇතිවන්නත් පුළුවන්. කවරේ හෝ එකකට ගන්නවා ඒ අයිතිකාරයාගේ තත්ත්වය. ඕ ඒක අතපත ගන්නට අතපත ගෑවා වගේ තමයි සිදුවන්නේ. කල්පනාවේ උපදවනන් දුන්නා මේ සාධකක් තියෙනවා. මේ දුක ඇතිවන්නේ ඒක සමාජයේ තියෙන හැදීමකින් විතුව කටයුතු කරගෙන එන්න පුදාගෙන සිටින නිසා ඒක අල්ලාගෙන සිටින නිසා. ඒකයි නෝන කෙනෙකුට මේක කරනවා බින්දුනත් කිසිම දුකක් අත්පත් කරන්නේ නැහැ. මෙන්න මේ වගේ තමයි මේ ලෝකයේ තියෙන අදීන සියලුම සංස්කාර තුළින් දුකක් ඇතිවන්නේ බොහෝ විට තමා ඒ පිළිබඳව උපාදානයක් ඇති කරගෙන නැත්නම් තදින් අල්ලාගෙන සිටියොත් පමණයි. එයතෙන් අත්හැරගේ වතු පිළිදක මන්නේ දේවල් දරවල් මේ ආදී සියලුම දේවල් දැකන ඒ තුළින් දුකක් ඇතිවන්නේ අනිත්‍යතාව නිසා නෙවෙයි ඒ ආකාරයෙන් ඇති බැඳීම හිත තුළ පවතින නිසා. මේ බැඳීම පවතින්නේ ඒ බාහිර වස්තු වල නොවන බව අපි අවබෝධ කරගන්න ඕන. ඒ බැඳීම පවතින්නේ සමාගයේම සිත තුළ. නැත්නම් බාහිර වස්තුවේ ඇලීමක් හෝ බැඳීමක් හෝ උපාදානයක් හෝ ඇත්තේ නැහැ. සමාගයේ සිත තුළ මේ උපාදානය කියන්නේ මේ අවබෝධය. තමාගේ සිත තුළ මේ අල්ලා ගැනීම තියෙන්නේ කියන අවබෝධය ඇති වුවොත් ඇත්ත වශයෙන්ම මේ අල්ලාගෙන උපාදාන කරගෙන ඇති කරගෙන ලබන දුක බොහෝ දුරට අඩු කරගන්නට පුළුවන් වෙනවා. බාහිර වස්තුවල බාහිර බුද්ධඥාන තුළ මේ කිසිම ඇදීමක් හෝ අප අපේ ස්ථානය බදන විදියට කතා කරන සමාජයේ සිට සිටේ දෙලේ කිසිම බැඳීමක් හෝ උපාදානයක් ඇති කියන්නේ ශක්තියක් නෑ අප විසින්ම සමාජයේ සිට විසින්ම මේ ඇදීම මේ උපාදානය ඇති කරගන්නේ එවිට තමයි ඒ තුළින් දුකක් ඇතිවන්නේ මේ ඇදී මඟම ඥාතිය කියන කියොත් බොහෝ දුක් සමහර විට දැනෙනවා සමහර විට මාස ගණන් අවුරුදු ගණන් මේ දුක දිවෙන්නට පුළුවන් නමුත් සමාගයන සතුරෙක් මේ ගියොත් එහෙම ඔයක දුකක් වන්නේ නැහැ. මොකද ඒ කල්ම දැනේ. නැත්තම් සමාන හඳුනන්නේ නැති කෙනෙක් දරුණා කිසිම හිතේ කටකයක් දුකක් කෙලවීමක් මොනක්වත් නැහැ. ඒ සිතේ ඒ විදිහට දුකක් ඇතිවීමට හේතු වන්නේ එම නිසා සමාආර කලින් අල්ලාගෙන සිටින සිටින සිටිබැන ඒ වගේම උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන සිටිබැන ඒ උපාදානයේ ඒ අල්ලා ගැනීම සිටින ගින්නේ ගොස් තිබුණා නම් එවැනි දුකක් ඒ සිතට ඇතිවන්නේ නැහැ මේ විදිහට කල්පනා කරන විට මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් මේ බාහිර සංස්කාර ලෝකයේ තුලින් දුක බොහෝ විට ඇතිවන ඇතිවන්නේ අපේ සිත තුළ තියෙන බැඳීම නිසා විනා ඒ බාහිර සත්‍ය තුළ බාහිර වස්තු හෝ බාහිර පුද්ගලයන් තුළින් අපට දුකක් ඇති කර දෙන්නේ දීමේ සත්‍යයක් නැති බව. ඒකත් ඒවා තුළින් දුකක් ඇති නොවන බව. එතකොට ඒවට වෙන දුකක් ඇති කර දෙන්නේ සත්‍යයකුත් නැහැ. එම නිසා මේ අවබෝධය ඇති කරගත්තාට පසුව අපට පුළුවන්කම තිබෙනවා ඒ බාහිර සංස්කාර ලෝකයේ කෙරෙහි පවතින ඒ බැඳීම තරමක් දුරට හෝ අඩු කර ගන්නට සම්‍යක් ප්‍රඥාවකින් යහපත් ප්‍රඥාවකින් එසේ අඩු කරගත්තාට පස්සෙ දුක දුරු කර ගන්නට පුළුවන් වෙනවා බාහිර වස්තු වල උපාදානය නැත්නම් තමයි සිත තුළ පමණක් නම් උපාදානය තිබෙන්නේ තමා මෙතෙන් මේ උපාදානය අල්ලා ගැනීම ඇති කරගත්තා නම් සමාජයේ සිටින සමාජයක අර්ථ හරින්නට පුළුවන්කම තිබෙනවා මේක සිද්ධාන්තයක් වන නිසා මේ බාහිර ලෝකයේ සබ්බේ සංඛාරා දුක්ඛ වශයෙන් මේ සියලුම සංස්කාර දුකයි කියලා බුදුරජාණන් වහන්සේ වදසින් වදාලාට එයින් ගැටෙන අර්ථය අප තේරුම් ගන්න ඕනේ කෙලෙසින්ද මේ සංස්කාර වලින් දුකක් අපට ඇතිවන්නේ කියලා. සමහර විට මේකේ අල්ලාගත්ත නොගත්ත බාහිර සංස්කාර වලින් දුක් ඇතිවන්නත් පුළුවන්. දැන් සීතල වෙන දෙයක් සංස්කාර ධර්මයක්, ප්‍රශ්නේ වෙන දෙයක් සංස්කාර ධර්මයක්. දැස්ස වෙන දෙයක් මේ ආදී කාලික කිසිමක ස්වාභාවික වස්තුන් පවා අපට දුක් ඇති කර දෙනවා. සමහර විට අපි අල්ලා නොගත්තත් මේ නැති මඳුරු පීඩා නිසා සත්‍යයන් ආදී දක්කේ නිසා මේ ආදී විවිධ ආකාරයෙන් අපට දුක් ඇති වෙනවා. එම නිසා බොහෝ විට මේ බාහිර වස්තුන් ක්‍රේම දුක දැනිටවන්නේ අල්ලාගෙන සිටින නිසා අපි බැඳී සිටින නිසා අපේගේ ප්‍රේම නිසා තමයි අපට බොහෝ විට දුක් ඇතිවන්නේ අප්‍රයන්ටත් වඩා. සියතෝ ජායති සෝකෝ කියලා බුදුරජාණන් වහන්සේ මේ සමනසාම ප්‍රකාශ කොට වදාගෙන තිබෙනවා. මේ தත්ත්වය අපි තේරුම් ගන්න ඕන මේ අල්ලා ගැනීම නිසා අපට දුකක් ඇති වෙනවා කියලා. බාහිර ලෝකයේ තුලින් අපට ස්වාභාවික වශයෙන් නම් දුකක් ඇති වෙනවා නම් ඒ දුකට දුක ඇති වීමට අපට කරන්න දෙයක් නැහැ. මොකද ඒක නිරායාසයෙන්ම සිදුවන දෙයක්. ස්වභාවික චිත්ත විපර්යාස ආදී නිසා ජල ගැලීම නිසා නැත්නම් භූමි කම්පා වෙන දේවල් නිසා මෙවැනි කවරවත් හේතුන් නිසා හෝ යම් කිසි දුකක් ගැන කියනවා මේකට අපිට කරන්නට පිළියමක් නැහැ. ඒක අපි අත්දකින්න ඕනේ. කෙසේ වෙතත් මේ උපාදාන කිරීම නිසා අල්ලා ගැනීම නිසා යම් කිසි දුකක් අපි අත්දකිනවා නම් ඒකට පිළියමක් තියෙනවා ඒ අල්ලා ගැනීම අතහැරියා නම් කිසිම දුකක් අපට දැනෙන්නේ නැහැ. සබ්බේ සංඛාරා දුක්ඛා සියලුම සංස්කාරය දුක. මේක මනෙන් අපි අවබෝධ කරගන්නට ඕන සියලුම සංස්කාර වලින් දුකමයි ඇති වෙන්නේ. සංස්කාර කියන්නේ වෙන කිසිවක් නෙවෙයි සංකල්ප දුක්ඛ සත්‍ය කියලා. අපේ නිවන් යන්නට නම් දුක්ඛ සත්‍ය පිළිබඳ මනා අවබෝධයක් දුක්ඛ සත්‍ය පිළිබඳ පිළිසඳ දැනීමක් අවශ්‍යම ලබා ගත යුතුයි. මුලත් ලබා ගත යුතුනවා. විශේෂයෙන් මේ දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් නැති නිසා තමයි මේ සත්‍යය සත්‍ය ලෝකේ මේ ලෝකේ සත්‍යය දැන් දැන් එන්නේ මේ පාස්ටි කරන්නේ සංස්කාරයන් සංස්කාරයට ගමන් කරන්නේ නැවත නැවත ඉපදෙන්නේ සතර දුකින් මිදීමට නැතිවන්නේ මේ දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා. එම නිසා මේ දුක්ඛ සත්‍ය පිළිබඳ පිළිසිඳ අවබෝධයක් දැනගැනීමට දුක්ඛානුපස්සනාව දෙහෙමින්ම ඉවහල් වෙනවා. ඒ දුක්ඛානුපස්සනාව වඩන විට දුක පිළිබඳ අවබෝධයක් ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇතිවන විට කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීමෙන් නිසා තමයි අපට සංස්කාර පහතේ අතහරින්නට පුළුවන්කම ලැබෙනවා. සංස්කාර අතහැර අතහැරීමෙන් පමණයි නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන්. ඒ නිසා මේ අපලකිරීම ඉතාමත්ම අවශ්‍ය ධර්මයක් නිබ්බිදාව කියලා ඒ කලකිරීමට කියන වචනය පාවිච්චි කරන ලබන වචනේ නිබ්බිදාව අපේ ඉතාමත්ම අවශ්‍යයි. කලකිරීම අවශ්‍යයි. කලකිරීම ඇතිවීමයි ඇතිවීමට දුක්ඛානුපස්සනාව දෙලෙන්න උපකාර වෙනවා. එනිසා මේ සංස්කාර ලෝකයේ කෙනෙක් කෙලෙසින් දුකක් ඇති වෙනවාදී කියා නැවත නැවත නොවනින් විමසන නිසා බැදී මේතාවත් සුදුසු වෙනවා. පළමුවෙන් මේක කරන විට බාහිර අජීවී වස්තුන් තුළින් ඒ කියන්නේ කන් නැති වස්තුන් තුළින් දුක ඇති වෙන ආකාරය කල්පනා කරලා කල්පනා කරලා තේරුම් ගන්නවා. ඒ වගේම බාහිර ඇති සජීවී වස්තුන් තුළින් සත්‍යයන් තුළින් දුක ඇති වෙන ආකාරය තේරුම් ගන්නවා. මේ දුක අවබෝධ වුවත් ඒ සුඛේතන ප්‍රමාණවත් වන්නේ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට අනිත් එක සාමාන්‍ය මේ සිත් මේ ආයේ සිත තුළ මේවා දුකක් මේවා දුකක් කියන මේ හැඟීමක් තිබෙනවා ඒ හැඟීමත් සුඛේතන නිවන අවබෝධ කිරීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ තමා බොහෝ දෙනෙකුට සාකාලික වශයෙන් දුකක් දිය දැනිට කර දෙන යම් කිසි කරුණක් තිබෙන විට සමාගයේ මේ ඥාතියේ මේ ගිය විට නැත්නම් යම් කිසි අනුපාඩුවක් ඇති වූ විට අලාභයක් සිදු වූ විට අපතීත්‍ය නින්දාවක් අසන්න ලැබෙන විට කවරකෝ වෙනත් සමාජ අතවරයක් සිදු කරන විට දෙද රෝග හැදෙන විට මේ ආදී අවස්ථාවලදී දුකට හේතු වන කර්ම යෙදෙන විට මේක දුකක් මේක දුකක් කියලා යම් සං අවබෝධයක් ඇති වෙනවා යම් සං වැටහීමක් ඇති වෙනවා ඒ වැටහීමත් ක්ෂේත්‍ර ප්‍රමාණවත් වන්නේ මේ දුක්ඛ සත්‍ය පිළිසඳ ගැනීමට. එම නිසා දුක්ඛ සත්‍ය පිළිසඳ දැන ගැනීමට දුක්ඛ සත්‍යම සමාගයේ සිටගෙන අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන ආකාරයට නැත්නම් මේ දැනුම ලැබෙන ආකාරයෙන් දුක්ඛානුපස්සනාව වඩන්නට ඕනේ. එතකොට තමයි මේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ කලකිරීමක් ඇති වෙලක් මේක අපිට ඉවත් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ පංචස්කන්ධ ලෝකයේ ඉවත් කිරීමෙන් තමයි නිර්වාණ ධාත සාක්ෂාත් කර හැකිවන්නේ නාම රූප නිරෝධයක් අත්දැකීම තුළින්. එම නිසා මේ බාහිර සංස්කාර තුළින් ඇති වෙන දුක ගැන සම්මා පෝලාරික වශයෙන් ඉතින් කල්පනා කොට බලන්න සමාජ අත්දැකීමට ඇති මේ දක්වා අත්දැකෙන බද දුක් ගැන ළඟ කල්පනා කරනවා. ඒ කියන්නේ මේ ජීවිතයේදී කොයිතරම් දුකක් නම් මේ විදිහට ඉඳලාද මේ විදිහට ඉඳලාද මේ විදිහට වෙන්නද මෙවැනි දුක් අනාගතයේ මට ඒකාන්තයෙන් විඳින්න තියෙනවා මේ අතීත දුක තමයි මේ ජීවිතයේදී අත්දැකපු දුක තමයි සිහිපත් කරන්න පුළුවන් එසේ වත් මේ ජීවිතයේ ඉහත ආත්ම භාවවලදී දුක විඳිනවල දුක ගැන නෑට අවබෝධයක් නැහැ එම නිසා ඒ අතීත සංස්කාරයේ නැරඹන ඉපදෙමින් නැරඹෙමින් විඳින දුක ගැන නුවණින් දැනීමක් කළ යුතුම වෙනවා. එවිට තමයි මේ සංස්කාර ප්‍රවෘත්ති ලෝකයේ සංස්කාර ලෝකයේ ගැන අවබෝධයක් පරිමකට හෝ ඇති කර ගත හැකි වන්නේ. එනිසා සමාජයේ මේ ජීවිතයේ විඳිනවට දුක ගැන කලමින් මෙනෙහි කළා මේ කාර්යකාර දුකම මේ දක්වා නින්දා ඉදිරියේදී මේ ජීවිතයේ තිබෙන සාම නැවෙන දෙයක් මට අදවන්නට පුළුවන් මෙහෙම තීරණයකට බැලලා අතීතයේ නිදිනලා දුක් ගැන තේපත් කරනවා බොහෝ විට අතීත සංස්කාරයේදී සෑම කෙනෙක්ම වශයෙන් වාගේ වැඩිපුර උපදී ඇත්තේ සතර අපායේ විනාශකති වල නෙවේ. සතර අපාවල නිදිනලද දුක සිහිපත් කරන අපාවල වැටි කොයිතරම්නම් කාලයක් සමන දුක් විඳලාද. ඉන්නේ නිරන්තරයෙන්ම පිච්චෙනවා. සෑදවල් කියාගෙන සත්න එක තත්පරයක්වත් විවේකයක් නෑ. නිරන්තරයෙන්ම දැවෙන ගිනි ජාලාවක් නැද පිච්චු පිච්චී කරවි කරවි දුක් නිඳඳ සිදෙනවා ඒ නිරපත් යන්නට. මෙසේ ගින්නෙන් දැවිදෙවි පිච්චුණු වාර ගණන් මෙතනයි කියන්නට බෑ. ඒ කාලේ මෙතනයි කියලා තීරණය කරන්නට බෑ. අතිවිශාල දීර්ඝ කාලයක් මුළුල්ලේ කල්ප ගණන් බුද්ධාන්තර ගණන් අවුරුදු අසංඛ්‍ය ගණන් මුළුල්ලේ එවැනි අපාවල මේ සෑම කෙනෙක් අපිටම තියෙන දුක් මෙදලා තිබෙනවා. අද මේ මනසාපයන් ලබා සිටියට ඒ මහා විශාල දුක්ඛ ස්කන්ධය අනුභව කරලා තිබෙනවා. අදුම වශයෙන් සෝහාම් ඵලය සාක්ෂාත් කරේ නැත්නම් නැවතත් මට මේ දුකට පස්වන්නට සිදු වෙනවා නේද කියන එකත් අවබෝධ කරගන්නට ඕන. මේ දක්වා මෙවැනි අපාවලද දෙන්න සෝහාම්වත් නුවේ නැත්නම් අදුම වශයෙන් සෝහාම් ඵලය සාක්ෂාත් කරේ නැත්නම් මට නැවතත් සතර පායට යන්න සිදු වෙනවා නැවතත් මේ දුක අත්දකින්නට සිදු වෙනවා කියන අවබෝධය ඇති කරගත යුතු වෙනවා. මේ ධාමතරෝ ප්‍රේත ලෝකවල ඉතිදලා අනන්ත අප්‍රමාණ කාලම් කාලාන්තර කාලයක් තිස්සේ දුක් විඳලා තියෙනවා අපි සෑම කෙනෙක්ම. බොහෝ විට කන්නට දෙයක් නැතුව, බොහෝ විට බොන්නට වතුර නැතුව, අවුරුදු දහස් ගණන් සමාජයට වතුර බින්දුවක්වත් බොන්නට නැහැ. කෑම කන්නට අවුරුදු ගණන් තිස්සේ නැහැ. හඳින්නට දෙයක් නැහැ, ඉන්නට තැනක් නැහැ. බොහෝ විට හඳ හඳා වැළකී වැළකී අතිශයින්ම දුක්ඛිත ජීවිතයේ ප්‍රේතාත්මය උපදී මේ සෑම කෙනෙක්ම මමත් ඇතුළු අනන්තවත් කාලවලදී අත්දැකලා තියෙනවා ඒ දුක විඳලා තියෙනවා. නැවත අභිවාසයන් සෝවාන් ඵලයවත් සාක්ෂාත් කරේ නැත්නම් මේ දුකේ උපදින්නට පුළුවන් මේ දුක නැවත අපට අනුභව කරන්නට පිළිසෙස් සිදුවෙන එක සිදුවෙනවා. මේ විදිහට ප්‍රේත ලෝකවලදී තමන් දුක් විඳපු ආකාරය ඒ වගේම සිතසන් ලෝකවලදීලා අනන්ත අප්‍රමාණ කාලයක් අපි දුක් විඳලා ඒ විදිහට දුක් ප්‍රමාණය මෙතකේ කියා කියන්නට බෑ. තිරිසන් ලෝකයේ තියෙන දුක නැතිකේ කියලා අපිට හිතන්නවත් බැහැ. මොකද හැම තිරිසන් සතෙන්ම දුක තිරිසන් සතා කුඩා තිරිසන් සතා අනුභව කරන තත්ත්වයක් තියෙන්නේ අන්‍යමඤ්ඤ පාදන්ති කියලා බුදුජානක මහසී ප්‍රකාශ කළා. ඒකෙන් කාකාගන්නේ ජීවත් වෙන පණ පිටින්ම පිළිනා පණ පිටින්ම අල්ලා ගන්නවා. පණ පිටින්ම ඉදිදී අඳු කඩ කඩ කඩ කරනවා. නැත්නම් මේ ආදී විවිධ ආකාර දුක් ඒ පිළිගන්නට සත්‍යයන් මෙන්නින්ද සිදෙනවා නිරන්තරයෙන්ම දියන් සැටි ගැනීමෙන්මත ජීවත් වන්න මෙවැනි තිරසන් ලෝකවල ඉපදෙන වාර මෙතකෙන් කියා කියන්නද බෑ උන්වහන්සේ යනකොට සංස්තේදී දේශනාවකට වදාළලා තියෙනවා මේ එක එක සත්‍යයේ මේ අරකෙක් වෙලා ඉතිරිලා දෙන්න කපද්දී කිය මේ ප්‍රමාණය එකතු කළා නම් අරකේ පමණක් නෙවෙයි ඉතිරිලා උපදින විට දෙල්ල කපමින්ම හැරෙන විට දීලේ ප්‍රමාණය එකතු කළා නම් මේ සමා මහා සාගරයේ ජලයට අධිකයි දීලේ ප්‍රමාණය කියලා. කුපුරංගල ඌරන් වෙලා මේ වාගේ නොයේ කාන්දාදී සත්‍යම් වෙලා ඒ සත්‍යම් මරණයටපත් කරවන විට දීලේ ප්‍රමාණය මහා සාගරයේ ජලයට අධිකයි කිය එලෙසින් බුදුරජාණන් වහන්සේ පෙන්වන් කරා. මේක ගැන නුවණින් විමසා බලනකොට අපි කොයිතරම්නම් වාර ගන්නක් මේ සංස්කාර සාගරයේ මේ සංසදම වෙලා එකදනාද කොයිතරම්නම් වාරණාන වෙච්ච තේම වලට දක්වනාද කොයිතරම්නම් වාරණාන මේ පිටසන් ලෝකයේ අනන්ත දුක්ඛයට නිදවිලා අපි ආවද කියන අවබෝධය ඇති වෙන ආකාරය ගැන තේපත් ගන්නට ඕන මේක තමයි සංස්කාරය ගැන කලකිරීමක් ඇතිවන්නේ ඒ කලකිරීම නිසා මම අවශ්‍යකම ධර්මයක් මේ ආකාරයෙන් මේ පසුගිය ආත්මවල අප මේ දක්වා නිදිලද අනන්ත ප්‍රමාණ දුක්ඛයට සිත සිතා සිත සිතා විනාශ නිසා සමාදම තේරෙන ආකාරයෙන් බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වන කලා දවසක් මේ මනුස්ස ලෝකයේ සත්‍යයන්ට අනාගත අතීත භවවලදී නිදිලද දුක් සමානයේ තේරෙනවා නම් මෙන්න කිසිවක්ම මහණෙනි සත්‍යව කරන්නේ නෙමේ මේ දක්වා අවබෝධ නොකළ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවන් යාම සඳහා කටයුතු කරනවා කියන්නේ. මේ දක්වා විදින දුක අපට අමතකයි අපට සිහිපත් කරන්නට බෑ ඒකයි මේක සපක් සපක් සපක් කියලා හිතාන මේ සතරේන ගැලි ගැලි වාසය කරන්නේ මේ සත්ත්ව ලෝකයක් ඉතින් යම් මේකින් මේ අතීතයේ විඳින දුක පැහැදිලිව අවබෝධ වෙනවා නම් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ හිත දිගින් දැවුණා ඒ ගිනිගත් නිස නිවීමටවත් උත්සාහයක් නොකර මේ දුකින් අත් මිදීම සඳහා කටයුතු කරන එක නිසකයි කියලා. මොකද ඒ තරම් දුකක් අපි අත්දැක්කා මේක සංසාරවලදී. එම නිසා මේ දුක ගැන නැවත නැවත නැවත නැවත සිහිපත් කර කර බලන්නට ඕනේ කොපමණ දුකක් නම් අපි අත්දැක්කද කියලා. ඒ ආකාරයෙන් අතීත භවවල දීක අත්දකලා දුක්ඛ සත්‍ය පිළිබඳ පිළිසිඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා සමාගයේ මේ ජීවිතයේ පටන්ගත් මොහොතේදී මේ මොහොත දක්වා ඇති වූ මහා දුක්ඛ සංදයක් මරණවට දක්වා ඇති වෙන දුක, ඒ වගේම මරණයෙන් පසු නැවත ඉපදුනාට පසුව ඇති වෙන දුක ගැන සිහිපත් කරන්නට ඕන. ඉතින් සිහිපත් කරනකොට තමා ඉපදෙන කොයි ආකාරයෙන්ද මව පුතවල් වල තියෙන සිර වෙලා බොහෝ සම්බාධ සහිතව අතිශයින් දුක්ගන්ධ සහිතව මහා ඝන අන්ධකාරී ස්ථානයක අතපය දිගහා ඉන්නවත් බැරුව මාස ගණන් එකතැන ඉඳගෙන මහා දුකක් අත්දකින්නට එදා අපට සිදු වුණා. ඒ වගේම ලෝකයට පහළ වූයේ ලෝකයට බිහි වූයේ අතිවිශාල දුකක් අත්දැක දැක මෙවැනි විශාල දුක් අතීත සංසාරයේ අනන්තවත් අප්‍රමාණවත් අප විඳලා තියෙන මේ ජීවිතයේදී පමණක් නෙවෙයි. විමන් නොබිය සෝවාන් නොවොත් නැවතත් ඒ දුක් අපට අත්දකින්නට සිදු වෙනවා. මේ අවබෝධය කරගත යුතුයි. ඊට පස්ව උපදුනාට පස්සේ නොඑක් ආකාර දුක් ගැට අපි වින්දා ඉගෙන ගන්නට කිව්වා නොඑක් ආකාර දුක් ගැට වින්දා මම තමයි අනිත්‍යයෙන් දැකින අදන්තේක්ෂාන් තුළින් අපි අනන්ත ප්‍රමාණ දුක් ගැට වින්දා මේ ශරීරයේ පවස්සාගෙන යන එක ඒකාන්ත වශයෙන් දුක් ගොඩක් පවස්සාගෙන යන එකක් කියන අවබෝධය තමයි ඇතිවන්නට ඕනේ මේක පවස්සාගෙන යන තුළින් අපට ඇත්ත වශයෙන්ම ඉන්නේ ඉදිරියේදී වෙන මොකක්වත් නෙවෙයි ජරා දුකක් අපි ලබා ගන්නටයි කියන්නේ වියාදි දුකක් අපි ලබා ගන්නටයි මේ සෝදානම් ජීවත් වන්නේ මේ ජීවිතේ නඩත්තු කරන්නේ මේ මේ ජීවිතේ මේ පවත්වාගෙන යන්නේ ඡන්දදෙන බොණ්ඩදෙන නිදි කරන්නේ සත් සම්බන්ධනේ මේ ජීවිතේ අපි පවත්වාගෙන යන්නේ මොන මොකකටවත් නෙවෙයි ජරා දුක අත්දකින්නට වියාදි දුක අත්දකින්නට මරණ දුක අත්දකින්නට සිය විප්‍රයෝග දුක් අත්දකින්නට මේ ආකාර විවිධ ආකාර අනන්ත අප්‍රමාණ දුක් ගැට අත්දකින්නට දුක් විඳින්නටයි අපි මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ කියන අවබෝධය ඇති ගන්නට ඕනේ. ජරාවට පත්වන විට සමාධි අතපය වාර නැතිව යන විට කන්නාස ආදීන් කියන දුර්වලම නිමිත ඇත්ත වශයෙන්ම සමහර අයට සිදෙන සිදෙන සිදු වෙනවා තමා නිදාගෙන ඉන්න තැනින් නැගිටින්නට බැරි වෙන තත්ත්වයක්. එහාට මෙහාට හැරෙන්නට බැරුව එකතැනම නිදාගෙන සිටින්නට පුළුවන් තරම් ජරා දුක් ඇති වෙනවා. එතනම මල මෝත්‍රා යන්නේ, එතනම මල මෝත්‍රා පහ කරන්නේ. මේවා සෝදා පවිත්‍ර කාණ්ඩ කිසිවෙක් නැතුණා නම් එහෙම අතිශයින් දුක්ඛන්ද සහිතෝ ස්ථානයක පිළිකොළ සහිත ස්ථානයක මහා දුකක් විඳින්නට වෙනවා. ජරා දුක අපට ඉන්නවා, එන්නේ වෙනවාමයි ඒ දක්වා ජීවත් වුවොත්. මේ ජරා දුක විඳින්නටයි අපි මේ සෝදානම් සූදානම් වන්නේ. මේ ජරා දුක විඳින්නටයි මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ. මේ ආකාරයෙන් ජරා දුක් විඳින ලද ප්‍රමාණය මෙතකයි කියන්නට බෑ. සංසාරයේ විඳින ලද ජරා දුකේ ප්‍රමාණය තීරණය කරන්නට බෑ පසුගිය ආත්ම ගැන. සිත සිතා බලන්නට ඕන නිවන ජරා දුකක් ඒ කාලෙත් අපි අත්දැක්කා නේද? මතුවටත් අත්දකින්නට සිදු වෙනවා නේද කියලා. ඊට අමතරව දියාදී දුක් ආකාර රෝගට විශේෂ සම්පාදාන්තේ දක්වාම ශරීරයේ භෝග නොසෑදෙන ස්ථානයක් නැහැ. මේ රෝග පිළිබඳ එකිනෙකක් විමස විමසා බලන්න ඕනේ. කොයිතරම් රෝග පීඩා මේ ශරීරයේ තුළින් ඇතිවන්නද පුළුවන්ද මේ ශරීරයේ කොයිතරම් රෝග වලට බඳුන් වෙනවද කියලා. ඒ පටන් සංහායතියස පුපුරන හිත ගැලී යන තරම් දුක් වේදනා වෙන දෙන රෝගයක් වන්නට පුළුවන්. සමාජයේ විශේෂ පිළිකායක වන්නට පුළුවන්, පොළේ කුඩිය වන්නට පුළුවන් මේ ආදී විවිධාකාර රෝග වලට බඳුන් වෙනවා. ඒ පිළිකාය තියෙන සමහරට මස්දල් වෙනවා ඒ නොයෙක් ආකාර රෝග ඇති වෙනවා කන්වල නොයෙක් රෝග ඇති වෙනවා නාස්වල රෝග ඇති වෙනවා දිවි රෝග ඇති වෙනවා සමහර විට එක දකින්න නැති වෙන පැක්කම නිසා සමහර අය ඉවසන්නට බැරුව දින දෙකම ඉඳි සෑගහන අවස්ථා තිබෙනවා මේ ආකාර අතිශයින් භයානක දුක් අපට මේ මේ ශරීර කොටස් වෙන ලබා දෙනවා. සමහර විට පෙනෙන වල වතුර පිරෙනවා, පෙනෙන දුසිනවා, නියුමෝනියා වෙන ශෝක හැදෙනවා. හදවතේ නොඑක ආකාර රෝග. හදවතේ හේතේන හදවත ගමන් කරන නාල කුඩා වෙනවා. ඒ වායේ නැත්නම් හදවතේ හાર્ට් ඇටැක් වෙන රෝග හැදෙනවා. නොඑක ආකාර රෝග හදවතේ හැදෙනවා. වකුගඩුවලත් එලකම රෝග හැදෙනවා දී වකුගඩු දීවි යන රෝග සමහරට හැදෙනවා මන් දියවැඩියාවෙන් රෝගවලට වකුගඩු ඒකාකාරීත්වය හරියට සිදුන වීම නිසා දියවැඩියාවෙන් රෝගවලට සමන්ත බඳුන් වෙන සිදු වෙනවා මේ ආදී විවිධ රෝග මේ ශරීරය හැදෙන්නට පුළුවන්. ආමාශයේ අදීනිය වෙන රෝග, පාචනීය වෙන රෝග, අතිස්ථානීය වෙන රෝග ඇතිවන්නට පුළුවන් සමා ගන්න ආහාර මිශ්‍රේ නිසා මේ රෝග ඇතිවන්නට ඉඩ තියෙනවා. මලපද්ධ වෙන රෝග ඔය මේ වගේම ඔය බඩවැල් තුළ සමහර පිළිකා වෙන තත්ත්වයන් පවා ඇතිවන්නට පුළුවන්. මේ ආදී විවිධ රෝග අතිශයින්ම දරුණු දුක් නිදීමට සිදුවන රෝග මේ ශරීරයේ ඇතිවන්නට පුළුවන්. අපි වෙනින් රෝග පීඩා විඳ රෝග පීඩා අපිට අත්දකින්න ලැබිලා අනන්තවත් අප්‍රමාණ දුක්ඛයට බින්දා අතීත සංස්කාරේ මේ කල්පනා කරන ඇති අපි නිරෝගී අය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන් කරලා තියෙනවා රෝගී වෙන කයක් තියාගෙන ඔබ නිරෝගීයි කියනවා නම් ඒකන් ගොම්කමක් මොඩකමක් තිබුණාද කියලා භෝගයක බඳුන් දිය හැටි ශරීරයක් සබඳන තමා නිරෝගීවයි නිරෝගී යම් සුතනාන යම් කියනවා නම් ඒ තරම් මෝඩකමක් ඒ තරම් අවිද්‍යාවක් තිබෙනාද කියලා බුදුරජාණන් වහන්සේ කියනවා කළා අද නිරෝගී වෙන්නට පුළුවන් නමුත් හිතම දේ වෙනකොට මේ අතපය දුකහරින්නට හතුලන්නට බැරි වෙන විදිහට සමහර විට ওই අන්තභාගයන් රෝගයකට අපි බඳුන් වන්නත් පුළුවන් අද තියෙන ඇස්සිට නැති යන්නට පුළුවන්. අද තියෙන අත්පය දෙක වෙනකොට කැදී බිඳී යන්නට පුළුවන්. විනාශ වෙන්නට පුළුවන්. සමහර විට ඒවත් කපා දමන්නට පවා සිදුවන්නට පුළුවන්. કોઈ මොහොතේ કોઈ ඉරණමකට કોઈ තරම් අපරාමේ අකුසල කර්ම විපාක සත්‍යයකට අපට මොහොන දෙන්න සිදුවෙනවාද කියන එක දන්නේ නැහැ අප. ඒ නිසා මේ ව්‍යාධි දුක්ඛය ගැන නැවත නැවත සිහිපත් ගන්නවා කොයි තරම් නම් ව්‍යාධි කොයි තරම් නම් රෝග පීඩා මේ ශරීරය තුළින් ඇති වෙනවද කොයිතරම්නම් දුකක් ඒ තුලින් අපිට අත්දකින්නට සිදු වෙනවද කියලා මේ සංසාර පුරාම මෙවැනි ව්‍යාධි දුක් අපි විඳ මෙවැනි ව්‍යාධි දුක් ලබා දෙන මේ පංචස්කන්ධ ලෝකයේ සබා ගැනීම ඒකාන්ත වශයෙන් දුකේ පවත්වාගෙන යාමක් නේද මේ පංචස්කන්ධයට ඇලුම් කිරීම මේ දුකට ඇලුම් කිරීමක් නේද කියන අවබෝධයේ ඇති වෙන තෙක්ම වාගේ මේ දුක ගැන නැවත නැවත සිහිපත් කරන්නටම ඕන මේ ව්‍යාධි දුකට, ජරා දුකට අමතරව මරණ දුක් වෙනවා. ඒ කාන්තයෙන්ම මරණ දුක් මරණයේ සැප සමතම මුහුණ පාන කරන දෙයක්. අයිතාමන්න කලාතුරකින් තමයි කෙනෙකුට මරණයට පත්වන්නට හැකිවන්නේ කිසිම දුකක් නොවින්ද බොහෝ විට මැරෙන්නට සිදුවන්නේ අවුරුදු ගණන් දුක් විඳලා එකම සයනයක සමහර විට හැරෙන්නටවත් නැහැකුව කතා බහ කරන්නටත් නැහැකුව සීලය පවා නොමැතිව අතිශයින් ජටිල දුක් අවුරුදු ගණන් සමහර විට විඳින්නට තිබෙනවා. ඒ වගේම තමයි හැරෙන ආකාර මොලේක නයික ආකාරවලින් අපි මේ දක්වා සංස්කාරයේ හැදෙනවා. අපිට බෙඩි කියලා නැරුවා, අපේ බෙඩි කපලන් නැරුවා, අපේ හුස්ම නිර කරන මඩ පවස්සා අනන්තයි අප්‍රමාණයි මේ ජී සංස්කාරේ පුරා. අපේ ඒ වගේම අපි නොඑක මේ දේවල් වලට යට වෙලා මරණ අවස්ථා, බසිත කෙරේ මරණ අවස්ථා අනන්තයි. මුටි ගැටෙන දීලා අන් අයගේ ආදර්ශයේ සම්වලට බඳුන් වෙලා බෙඩි කැටින් වලට ලක් වෙලා මරණ වාර ගන්න අනන්තයි අප්‍රමාණයි. මෙන්න පිළිච්චිලා මරණ වාර මෙතකයි කියලා කියන්නට බෑ. මේ ශෝකෝලින් පීඩා විඳලා හිටපු කාලේ ඒ තුලින් මරණයට පත් වූ ආකාරය කියන්නට බෑ. අන් අයගේ මන්නයි අප සමහරවිට පුච්චා මරලා දාලා තියෙනවා. සමහරවිට පණ පිටින් පුච්චා තිබෙන එවැනි අවස්ථා අනන්තය ප්‍රමාණයි. මෙවැනි මහා දුකක් මේ පංචස්කන්ධ ලෝකයේ තිබෙන සාපල්ම අත්දකින්නට සිදු වෙනවා. අපි අතීත සංසාරයේ එවැනි දුක් අනන්තවත් අප්‍රමාණව අත්දැකලා තියෙනවා. මේ ජීවිතයේදී මේ මරණයකට අපට මොහොන පාන්නට සිදු වෙනවා. ඉතාමත්ම කලාතුරකින් විශාල පුණ්‍ය සත්‍යයක් තිබෙනවා. එකපාරට මරණය සිදුවේ එහෙත් ඒක කාට කියන්නට පුළුවන්ද ඒ මරණ දුක අපට නෙමෙයි කියලා. ඒ වෙන්නේ මරණ දුක නොතිබුණා මේවා ගැන අවබෝධයක් නැති කෙනෙකුට සමාසතු ප්‍රියන් අත්හරින්නට වෙන විට සමාගයේ වස්තුව අත්හරින්නට වෙන විට සමාය තාමත්ම ඇලුම් කරන්නේ පංචස්කන්ධය සමාගයේ ඇඟ හා සිත කැදී යන බව දකින විට ඇති වෙන දුක මෙතකයි කියන්නට බෑ. ශාරීරික වශයෙන් ඇති වෙන දුක් වේදනා කරව මේ මානසික දුක්ඛයත් මරණය තුළින් අත්දැකෙන්නට සිදුවෙනවා. ඒක නිසා මේ මරණ දුක ගැන නැවත නැවත සිහිපත් කර යුතු වෙනවා. කොයිතරම් ආකාරවලින් මරණය සිදුවෙනවද? ඒ සෑම ආකාරයකින් අපි මරණයට පත් වන අනාගතයේ අදුම වශයෙන් සෝවාන් ඵලයේ රස්තාස්සා නොකළොත් මේ සාවිතාල දුක අපට අත්දැකෙන්නට වෙන එක වෙනවා වෙනවාමයි කියලා මේක සංසාර දුක්ඛය කෙරෙහි මේ සංසාර කුංජය මේ කියන්නේ මනා ප්‍රමාදයේ පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි කලකිරීමක් ඇති කර ගන්නට ඕන. මේ කලකිරීම ඉතාමත්ම අවශ්‍ය ධර්මයක්. මේ විදිහට තමාට අත්දකින්නට අත්දකින්නලද දැන් අත්දකින්න අනාගතයේ අත්දකින්නට සිදුවන දුක්ඛස්කන්ධය ගැන නැවත නැවත සිහිපත් කරනකොට අපට දුක පිළිබඳ යන්තම් හෝ අවබෝධයක් ඇති වෙනවා. මේ පොත්වල නෙවෙයි මේ දුක්ඛ සත්‍යය දෙන්නේ. මේ දුක් උපදින් මේ පොත්වල මේ පොත්පත්වල කියවා සීවාට දුක්කටත් මේකයි කියලා ජාති දුක්ඛ ජරාති දුක්ඛ ජාති දුක්ඛ ජරා දුක්ඛ මේ ආදී වශයෙන් කියවුවට මේ ආදී වශයෙන් නැසුවට මේ දුක තේරෙන්නේ ඒක දැනීමක් සංඥාවක් පමණයි. එහෙම නෙවෙයි භාවනාව තුළින් සමාතම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබෙන ආකාරයෙන් මේක ඒකාන්තයෙන්ම දුකක් නේද මේ දුක මට මම විඳන්නේ මෙවැනි දුකක් මට විඳින්න සිදු වෙනවා නේද කියන අවබෝධය ඇතිවෙනසී ඒ දුක්ඛානුපස්සනාව දිනු කරගන්නට ඕනේ. එතකොට තමයි මේ සංස්කාර ලෝකය අතහරින්නට සංස්කාර ලෝකයේ කෙරේ කලකිරීමක් ඇති කරගන්නට අපට හැකියාව ලැබෙන්නේ. එනිසා දුක්ඛානුපස්සනාව උසා මැනවින්ම සෑම යෝගාවචරයේ විශේෂම ප්‍රගුණ කළ යුතුයි. දුක්ඛ සත්‍යයේ පිළිසින දඩේට ධර්මයක්. මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක් වලට අමතරව සමාගයේ ඥාතියන්ගෙන් දෙන්නේ මේ ප්‍රියයන්ගෙන් දෙන්නේ මේ දුක මෙතකයි කියන්නට බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරලා තියෙන සමාධියේ මව හැදුනාට පසුව හම් එකම මාවක්ෂණයෙන් හඳපු කඳුළු ප්‍රමාණය මහා සාගරයේ ජලයට අධිකයි කියලා. එකම ස්වාමිතුන්සේක් වෙනුවෙන් හඳපු කඳුළු ප්‍රමාණය මේ කියාට පස්සම හඳපු කඳුළු. ඒ ක්‍රියාවෙන් දෙන්නේ නිසා හඳපු කඳුළු කඳුළු වල ප්‍රමාණය මහා සාගරයේ ජලයට අධිකයි කියලා. කොයිතරම් දුකක් අපි සංසාරේ අත්දැක්කද මේ ජීවිතේ කොයිතරම් දුකක් අත්දැකීමද අනාගතයේ අපට අත්දකින්නට සිදු වෙනවද? ප්‍රියම් වැඩි වෙන වැඩි වෙන දුකක් තව තවත් සිය සිය දුක් ප්‍රයෝග දුකක් ඇතිවන්නේ සියන් සිටින නිසා පමණයි. එයන් සිටින්නේ නැත්නම් ඒ සිය සිය වස්තුන් නැත්නම් සිය පුද්ගලයන් නැත්නම් ඒ දුකක් නෑ. නමුත් සිය පුද්ගලයන් සිය වස්තුන් සිටිනායක මේ දුකේ කාන්ත වශයෙන් අත්දැකෙන්නට සිදුවෙනවා. මේ සිය දුක් ප්‍රයෝග දුක්ඛයේ සමාජයේ මේ පණ තියෙන සත්‍ය ලෝකයේ පමණක් නෙවෙයි. පණ නැති ක්‍රිය කරන වස්තුන් නැතිවීම වලින් පවා අතිශයින් දුක් විඳින්නට සිදුවෙනවා. සමහර ජීවිතේ පවා පූජා කරන්නට සිදුවෙනවා. ඒ ප්‍රිය වස්තුවක් ආරක්ෂා කරගන්නට කොළුන් සතුටුම් පැමිණෙන්නට පුළුවන්. සමාජයට බඳ ගහලා බඳලා දාලා නැත්නම් මරණය කියන දුකකට පත් කරලා ඒ වස්තුව පැහැරගෙන යන්නට පුළුවන්. අතිශයින් දරන දුක් මානසික දුක් ශාරීරික දුක් හේතරන් අත්දකින්නට සිදුවෙන මේක තමයි මේ සංස්කාර ගමන සංස්කාර ලෝකයේ යථා තත්ත්වය. මේ විප්‍රයෝගී දුක්ඛයට අප මෝහන පෑව අපට මෝහන පාන්නට සිදුවෙන අතීත සංස්කාරයේ කුසිත නම් මේ සම්බන්ධයෙන් මේ ප්‍රිය විප්‍රයෝග දුකම අප අත්දැක්කද ඒ වගේම අනාගතයේ සෝවාන්වත් නොවොත් අපට මේ දුක කොටෙක් නම් කල් අත්දකින්නට සිදුවෙනාද මෙවැනි දුක් ලබා දෙන නැවත නැවත දුකට අපි පත් කරවනු ලබන ධම්ම කෙරේ අපි ඇලියේ ලෙසද නැත්නම් මේවායේ යථා තත්ත්වය අවබෝධ කරගෙන මේ දුක කෙරේ කලකිරීමක් ඇති කර දසිනුට කියන අවබෝධය ඇති වෙන ආස්කාරයෙන් මේ සියලු ප්‍රයෝග දුක් වේදනා නැවත නැවත සිහිපත් කරන්නට වටිනාස්තදසේ එසේ සිහිපත් කරන වාරයක් වාරයක් ගානේ යථා භූත ඥානයක් ඇත්තේ පිටින් දැනගැනීමේ නුවණක් ඇති වෙනවා මේක තමයි සංස්කාර ලෝකයේ ස්වરૂපය සියලුම ප්‍රිය වස්තුන්ගේ ඈත්වන්නට සිදෙනවා සියලුම ප්‍රිය වස්තුන් නැති වෙනවා ඒක තමයි අනිත්‍ය ස්වરૂපයේ එක්තරා හොලාට අවස්ථාවක් සෑම දෙයක්ම සම්පහාය ගණනියන් කියන සියල්ල මාතමකට යන්නට වෙනවා මේ ප්‍රිය වස්තුන් මේ ප්‍රිය පුද්ගලයන් තුළින් අපට මේ ඒවා පවතින විට දුකක් නැති වුණා. ඒ සිය පුද්ගලයන් මේ සිය වස්තුන් අතහරින විට අපට අතහැරයන්ට සිදුවෙන විට එදාටත් විශාල දුකක් අත්දකින්නට සිදු වෙනවා. ඊට අමතරව ඒ සිය විප්‍රයෝග දුකට අමතරව ඒ ක්‍රියා නිසා ඒ සිය වස්තුන් නිසා ඒවට ඇදිලා ඒවට බැඳිලා ඒවා ආරක්ෂා කරන්නට, ඒවා නඩත්තු කරන්නට, ඒවා අනුසාරන්නට කටයුතු කිරීමෙන් ඇති කරගත් අකුසල සංස්කාර නිසා අනාගතයේ අනන්ත ප්‍රමාණ සංස්කාර දුකක් විඳින්නට සිදෙනවා. එවැනි සංස්කාර දුක අතීතයේ අපි අත්දැක්කා. මේ ප්‍රිය වස්තුන් නිසා, මේ ප්‍රිය පුද්ගලයන් නිසා ඇත්ත වශයෙන්ම මේ ප්‍රිය පුද්ගල වස්තුන් කියන්නේ අම්බලමක් වෙන දෙයක්, ඥාති මිත්‍ර අම්බලමක් වෙන දෙයක්. මේ අම්බලමෙන් තවත් අම්බලමකට ගියා ඒ අම්බලමෙන් තවත් අම්බලමකට ගියා අන්න එලෙසින් අපි මේ ජීවිතයේදී මේ ඥාත මිත්‍රයන් සමග එක් වෙලා මේ අම්බලමේ සිටිනා මේ අය නිසා විශාල දුකක් අපි අත්දකිනවා ඒ අය නිසා විශාල අකුසල සංස්කාර රැස් කරගන්නවා ඒ අය අතහැරලා අපි යනවා නමුත් ඒ අය වෙන්නේ කරන ලද අකුසල විපාකයන් නිසා අකුසල කර්ම ශක්තිය නිසා අත්දකින්න දැටි කර්ම විපාක ශක්තිය තමා පසුපස හේවණයක් වගේ තිබෙනවා. අතීතයේ හිතපෝ සියලුම ඥාති මිත්‍රාදීන් අපි අත්හැරලා නමුත් එදා සිටින ලද සියලුම ඥාතීන් සියලුම මිත්‍රයන් තමාගේ ළඟම අය නිසා යම් කිසි අකුසල සංස්කාර රැස්කලා නම් ඒ දෑ විපාක විඳින්නේ එදා සිට ඥාතියන්වත් එදා සිට මිත්‍රයන්වත් අපි ඒ කරපු පුද්ගලයයි අධිපත්‍යයක් මෙන්න මේකයි මේ පැහැදිලි අවබෝධය ඇති කර ගන්නා විට මේ අනවශ්‍ය අන්දමින් නැති වී යති දුරතර බැඳීම් නිහිත කර ගන්නට පුළුවන් මේක දුක්ඛ සමුදයක් නේද මේක දුක ඇතිවීමේ හේතුවක් නේද කියන අවබෝධය වෙන විට දුක්ඛ සත්‍ය හරියට දැන දකින විට දුක ඇතිවීමේ සත්‍යයත් ඒ තුළින් දැන දැන ගැනීමට සමහර යෝගාවචයන් හැකියාව ලැබෙනවා මොන එක ආකාරයකට අප්‍රිය විප්‍රයෝග දුක්ඛේ අමතරව අප්‍රිය සංප්‍රයෝග දුක් ඇති වෙනවා. අප්‍රිය නිසා එක්කීම එක්කීමේ හේතුවෙන් ඇතිවන දුක මෙතකයි කියන්නට බෑ. ඕම් දකින විට දුකක්, ඕම් අනුගේ කටහඬ ඇසෙන විට දුකක්, ඕම් අපට නොඑක ආකාර දේවල් කියන විට, ඒ වගේම නොඑක ආකාර දේවල් කරන විට මේ ආදී විවිධ ආකාරයෙන් අප්‍රියන් සමග එක්වීම නිසා ඇතිවන දුක මෙතකයි කියන්නට බෑ. ඒ අප්‍රියන් නිසාම ඇති කරගන්න අකුසල සංස්කාර නිසා ඇති වෙන සංස්කාර දුක මෙතකේ කියන්නට බෑ. මෙවැනි අක්‍රිය සංප්‍රයෝග දුක් අපි අධ්‍යක්ෂ අපට අත්දකින්නට සිදු වෙනවා. දැනුත්පත් දකිනවා. මේ සත්‍යය පැහැදිලිව සිතසුදා බලන්නට ඕන මේක මහා සැපක්ද එහෙම නැත්නම් මේ පංචස්කන්ධ ලෝකයේ තුනේ නිරන්තරයෙන්ම දුක්ක්ද ලැබෙන්නේ කියලා. මේ ආකාරයෙන් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක්, පරිදේ දුක් ආදී අනන්ත ප්‍රමාණ දුක් ගැන නැවත නැවත සිහිපත් කරලා ප්‍රිය විප්‍රයෝග දුක් ඒ වගේම අප්‍රිය සංප්‍රයෝග දුක් වැනි දුක් ගැන සිහිපත් කරලා සිහිපත් කරලා ඉතින් අවබෝධයක් ඇතිවෙන විට සමාතම පැහැදිලිව පෙන්වන්නේ ආවේ මේ පංචස්කන්ධයේ පැවතීමමයි දුක වෙන දුකක් නෙවෙයි කියලා. සංකේතේන පංචපාදානස්කන්ධා දුක්ඛ. කිසියම් කියනවා නම් මේ පංචස්කන්ධයේ පැවැත්මයි දුක කියලා. ආයන්තා දුක් ඇතිවෙනවා නම් දුක් ඇතිවන්නේ මේ පංචස්කන්ධයේ සමාගයේ ඇන්නේ තා සිටේ. නැත්තම් මේ අහසේවත් පොළවේවත් ඉතින් නැත්තම් ওই මහා සාගරේවත් ගල් පර්වත වලත් නෙවෙයි. යම්තා දුක් ඇති වෙනවා නම් ওই කියන දුක් ඒ සියල්ලම ඇතිවන්නේ සමාගයේ ඇඟ සහ සිත පවතින තාක්කල් පමණයි. ඒ ඇඟ සහ සිත පවත්වාගෙන යන්නට කොයිතරම් දුක් ගැට දෙන්නට සිදු වෙනවද? ඒකට කවවන්නට, ඒකට පොවන්නට, දේශේ දෙන්නට, ඒක ආරක්ෂා කරවන්නට කොයිතරම් දුක් ගැට දෙන්නට සිදු වෙනවද? මේවා සිහිපත් කරන්න ඕන. මේකට ආහාර පාන සුවේච්ඡායවට රැකී ආරක්ෂා කරන්නට ඒ දන් දාන සම්පත් දීමට කොයිතරම් වෙනසක් දුකක් අත්දකින්නට ඕනද ඒ දේශ ජීවිතේ පුරාම අත්දකින්නට තිබෙනවා නේද මේ සමාජයේ ඇඟ සාහිත්‍ය තිබෙන සාකච්ඡාවේ දුකෙන් කිසිම ගැලවීමක් නැහැ නේද හිතගෙන හිටියත් මේ සංස්කන්ධයෙන් ඇතිවන්නේ දුකක් ඒක හැම වෙලාවෙම හිතගෙන ඉන්නට බැහැ නිසා දුකක් ලැබෙනවා හිතගෙන ඉන්නටත් බැහැ මේ සංස්කන්ධයෙන් ලැබෙන විශාල දුකක් ඒක වෙනස් කරන්න සිදු වෙනවා නිදාගෙන ඉන්නලත් මේ පංචස්කන්ධය සනතන්න බැහැ ඒක වෙනස් දුකක් ඇතිවන්නේ ගමන් කරමින් මේ පංචස්කන්ධය පවත්ලා දුක නිවන්නට බැහැ නිරන්තරයෙන්ම දුකක්මයි ඇතිවන්නේ මේ දුක නොතේරෙන්නට කරන්නේ මොකද්ද මේ සත්‍යය ඉරියව් මාර්ග කරන අතපය එහාට දික් කරනවා මෙහාට අධික් කරනවා ඉරියව්වේ හාට හැරෙනවා මෙහාට හැරෙනවා ඉඳ ගන්නවා නැගිටිනවා යනවා නිදා ගන්නවා මේ ආදී විවිධ ක්‍රියා සිදු කරන නිසා ඉරියව් මාරු කරන නිසා මේක තුළින් ප්‍රායාසයෙන් සමාධියෙන් ඇති වෙන දුක දුක්ඛ සත්‍ය ගැටී යනවා තමයි තේරුම් ගන්නට හැකි වෙනවා. එමෙන්සා මේ ඉරියව් මාරු කිරීමෙන් දුක අපට නොතේරී ගියත් මේක කුලින්ම නිතින්ම ඇති වෙන දුක ගැන අවබෝධයක් ඇති කරගන්න ඕන. මේකට ආහාර දුන්න දුක. ආහාර නිදී හිටියොත් ඒකත් වැඩි දුක. ආහාර දුන්නාට පස්සේ ඒවා ජීර්ණ වෙන භෝග තත්ත්වයටපත් වෙන ඒකත් දුක. ආහාර දිරිවොත් නැනේ ඒ මල පහ පොත් පහකින් දැන් ජීවත් කරන්න වෙන පරිත්‍ය සීමාදී කරන්න ඒකත් දුක. නැති මන්දිරංගෙන් ආරක්ෂා කරන්න සත්පාදී සතුන්ගෙන් ආරක්ෂා කරන්න ඕන. පොරුන්ගෙන් සතුන්ගෙන් ආරක්ෂා කරන්න සිදු වෙනවා. මේ ආදී විවිධ ආකාර දුක් මේ නාම රූප දෙක සමාගයේ ඇඟසා සිට පවතින තාකල් අත්දකින්නට තිරෙනවා. සම්මා සම්බුදුන තිරමා මන්ත්‍රයේ දක්වාම ඒ දෙක සමාන්ත අත්දකින්නට තිරෙනවා. රහත් වීමෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දුක්ඛ සමුදය ප්‍රහාණය කරන් ජීවත් සත්‍ය සාක්ෂාත් කරන එක ඇත්තවට මේ නාම රූප දෙක මේ පංචස්කන්ධයේ තිබෙන තාක්කල්ම තිරමා මන්ත්‍රයේ දක්වාම මේ දුක අපට අත්දකින්නට තිරෙනවා. ඒ දක්ෂාමණේක පවත්වන්නට නම් කවවන්නට ඕන, කෝවන්නට ඕන, ඉදි කරවන්නට ඕන. මෙතනදි ආදී සත්සංගයෙන් ආරක්ෂා කරවන්නට ඕන. නොඑක් දෙකට බෙහෙත් දෙන්නට ඕන. නොඑක් සත්සංගයෙන් ආරක්ෂා කරගන්නට විවිධ කර්තව්‍යයන් අපට සිදු කරන්නට සිදු වෙනවා මේ වැඩ පිළිවෙලේ මේ දුක පවත්වාගෙන යන මේ ක්‍රියාවලියේ නිමාවක් කෙලවරක් නැහැ මේ පංචස්කන්ධ ලෝකයේ පවතින තාක් කල්. ඒ නිමාව ඇතිවේ හැක්කේ තීර්ණා මන්ත්‍රකයේදී පමණයි. ඒ මෙයා මේ දුක ඒකාන්ත වශයෙන් අපට අත්දකින්නට සිදු වෙනවා. මේ දුක ගැන නැවත නැවත මේ ආකාරයෙන් විමසන විට මේ සංස්කාරයේ සඳහා සිටින ඒකාන්තයෙන්ම දුකක් මේ සංසාරයෙන් ගැලවීමම සැපක් ඒකයි කළ යුත්තේ කියන අවබෝධය ඇති වෙන්න ඕනේ. පවත්තං දුක්ඛං අපවත්තං සුඛං කියලා වචනයක් තියෙනවා. පැවතීම මේ පංචස්කන්ධ ලෝකයේ පැවතීම ඒකාන්ත දුකක්. ඒකේ නැවැත්මක් තියනවා නම් ඒක තමයි සැපේ කියන අදහස අවබෝධය ඇති වෙන ආකාරයේ දුක්ඛානුපස්සනාව දුක ගැන නැවත නැවත දැනගෙන ඉස්සා බලන්න ඕනේ. මෙසේ බලන විට තමයි මේ කලකිරීම ඇතිවන්නේ. ඒ කලකිරීම නිවනට දෙහෙලින්ම උපකාර වෙනවා. හරියට දුක්ඛානුපස්සනාව දුක ගැන අවබෝධයක් ඇතිවෙනොත් ඔහුට මේ සංසාරයේ එක තප්පරයක්වත් පැඳී සිටීම සුදුසු නැහැ කියන අවබෝධය තියෙනවා. හෙට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවට වැඩිය සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවට වැඩිය අද රහත් වෙලා මේ මොහොතේ තින්නම් පානන මේ උසස් කියන අවබෝධය ඇති වෙනවා මොකද හෙට යනකන් ජීවත් වෙලා බුදු වෙනවට වැඩිය අද රහත් වෙලා තින්නම් පාන කොටසේ දුක කෙලවර වෙනා එතනදී බුදු වුණත් ඒ ජීවිතේ පවත්තන එකක් ගන්න දුක අත්දකින්න සිදු වෙනවා එම නිසා මෙවැනි මහා දුක අනුමාත්‍රයක් වන්නේ සංසාරයේ හැදී සිටින්න හොඳ නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්න කළා මේ භවයේ වන්න වන්නයි වන්නේ මේ භවයේ මම වන්නනා කරන්නේ නෑ නානේ අන්තමත අච්චර සංඝාතන සම්බි අදුම වශයෙන් අත්තුරු දසන තැනක කාලයක් ගත යුතුයි. එහෙමයි බුදුහාමුදුරු පෙන්වන්න කලේ. අත්තුරු දසන තැනක කාලයක් තුලවත් සංසාරේ වැඳී සිටීම මම වන්නනා කරන්නේ මාන්නේ ඒකාන්තයෙන් වශයෙන් පරම දුක්ඛයක් මේ සංසාරේ පැවැත්ම මේ නාමයන්ගේ පැවැත්ම දුක, මේ රූපයන්ගේ පැවැත්ම දුක, මේ නාමයන්ගේ සහ රූපයන්ගේ නැතිවීමක් කියනවා නම් ඒකයි සැපේ එතනයි නිවන. එහෙම නැතුව මේවාට ඇලෙන්නේ ඉඳලා මේවා නලවනවා පිටලා කවදාවත් සංසාරයෙන් ගැලවෙන්නට බෑ. දුක්ඛ සත්‍ය කිසිම දකින්නට බෑ. එනිසා මේ සංසාරයේ මේ දක්වා මේ පංචස්කන්ධේ නැරෙව්වා, ඇති සිනේව්වා, ඇති සතුට කෙරෙව්වා මනදම ප්‍රමාණවත්. දැන්වත් සුදුසුයි දැන්වත් සුදුසු කාලයේ එළඹ සිටිනවා එළඹ තිනවා මේ පංචස්කන්ධයේ නියම தත්යේ තේරුම් ගන්නට මේක මහා වදසියෙක් මේක මහා දුකක් මේ තුළින් දුකක්මයි දැනට වෙන්නේ දීපෙන් තාක්කන්නේ මේ දුකෙන් කෙලවර ගන්නට නෑ බෑ ඒ නිසා මේ පංචස්කන්ධයේ අතහැර ලබන නිවනක් තියෙනවා නම් ඒ සඳහා මා උත්සාහ ගන්නට ඕනේ කියන අවබෝධයේ ඇතිවන තෙක්ම දුක ගැන නැවත නැවත නැවත නැවත සිහිපත් කරන්න නුවණින් සිහිපත් කරන්න එසේ සිහිපත් කරන විට මේ දුක්ඛේ ඥානං දුක්ඛ සමත දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා ඇති චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍යය මේ අවබෝධය අපිට තාමත් අවශ්‍යයි නිර්මාණ ධාතු සාක්ෂාත් වීමට. එමෙන්සා මේ පින්වත් අය කවර අවස්ථාවක භාවනාවේ සිටියත්, කවර භාවනා කර්මස්ථානයක නියදී සිටියත්, උසස් මාර්ගඵලයක් අවබෝධ කරගෙන සිටියත් අද මේ ඉතුරු කයේ සාමාර දෙක තුළ තමා මේ සංසාරයේ අතීතයේ විඳින දුක් දැන් හිතෙන ලද දුක් අනාගතයේ විඳින්න ලද දුක් ගැන නැවත නැවත නොවනින් සිහිපත් කරන්න මේක ඒකාන්තයෙන්ම දුකක් මේ සංස්කාර ලෝකයේ පැවතෙන දුකක්ම කියන අවබෝධය ඇති වෙන දෙයක්. අද වශයෙන් පැයක් දෙකක්වත් දෙලෙන් සිහිපත් කරලා ඊට පස්ව මූලික කර්මස්ථානයේ තමා භාවනා කර ඇති කරමින් සිටියේ මූලික කර්මස්ථානයේ සිට පිළිගන්න ඒ සීක්‍රමණයට සමහර විට අර ඊයේ කියපු ආකාරයෙන් අනිත්‍ය සංපස්සනාවත් වඩා තිබුණා නම් අද මේ ආකාරයේ දුක්ඛානුපස්සනාව තුළින් දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති වුණා නම් අර අවසානයේදී කරන ලබන ඒකයක මූලික කර්මස්ථානයේ සිටේදී කරන ලබන භාවනාව තුළින් සමහර විට මේ කෝණය තුළදී අදම නිවන සාක්ෂාත් කරන්නට පුළුවන්කම ලැබෙනවා ඇති. ඒකට කාරණේ ශක්තිය දිවෙන්න ඕන කාරණේ ශක්තිය කියන්නේ නිවන් යාමට අවශ්‍ය ධර්ම පූර්ණය කරලා තියෙන්න ඕනේ. අනිත්‍ය දැකලා තියෙන්න ඕනේ, දුක අවබෝධ වෙලා තියෙන්න ඕනේ. මාර්ග සත්‍ය වඩලා තියෙන්න ඕන. එහෙම නැති කෙනෙකුට මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට බෑ. එම නිසා මේ දුක්ඛානුපස්සනාව නැවත නැවත සම්මාර්ථණයකන් නැවත නැවත නොවනින් විමසන්න. මෙන්න සංසා බලන විට මේ පංචස්කන්ධයේ පැවතීමම දුක්ඛය මේක නැති තැනක් තියෙනවා නම් ඒක හොඳයි කියන අවබෝධය ඇති වෙන තෙක් මේ කලාවට පසු සමාජයේ මූලික පරිවර්තනය සිට පිළිතුරලා භවනාවේ නියැලෙන්න ඒ තුළින් මෙයට නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමේ වාසනාව ශක්තිය උදා වෙනවා ඇති මේ ධම්මයේ ප්‍රවැණය කිරීමේදී මේකට දුක්ඛ සත්‍ය පිළිබඳ තරමට හෝ අවබෝධයක් ගැටීමක් ඇති වුණා ඒ ධම්මතරෝ දැනගෙන සංස්කාර ලෝකයේ යථා තත්ත්වය පිළිබඳ සුළු හෝ සංඥා මාත්‍රේ මාත්‍රිකව දැනුමක් ඇති වුණා ඒක අමතරව මේ ඇගේ සිටි තුළ දැන් ජනිත වූවා මේ දුක අවබෝධ කරගෙන මේ දුක ප්‍රහාණය කළ යුතුයි මාර්ග සත්‍ය වැඩි යුතුයි කියන අවබෝධය මේ ධර්මයේ ප්‍රවණය කිරීමෙන් මේ ආදී වශයෙන් විවිධාකාරයෙන් විශාල පුණ්‍ය සත්‍යයක් අත්පත් වුණා මේ මහා පුණ්‍ය සත්‍යය තුළ මේ ඇයට අදහසම වහවහාම නිවන සැනසීමේ වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරමින් අපි මේ දේශනාව මෙතනින් ඉවර කරන්න ඔබ සැමතුම නිවන් සුවය අත්පත් වේවා හොඳයි දැන් අපේ පොර කොට සිදු කරලා භාවනා කරමු